ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම සුවිශේෂී සූත්‍ර දේශනාවක කොටසක් ගැන. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක දේශනා කරපු දෙයක්. ඔව් මේක අනුපද සූත්‍රයෙන් උපුටාගත් විස්තරයක්. හරියටම. මෙතනදී කතා වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ අතිශය ගැඹුරු ප්‍රඥාව ගැන නේද? ඔව් උන්වහන්සේ කොහොමද මේ ධර්මය අනුපිළිවෙලින් විදර්ශනා කළේ කියන කාරණය. ඒකට කියනවා අනුපද ධර්ම විදර්ශනාව කියලා. අනුපද ධර්ම විදර්ශනාව. අපේ අරමුණත් ඒ ක්‍රමය. ඒ ගැඹුරු භාවනා අධ්‍යක්ීම් උන්වහන්සේ විමර්ශනය කරපු විදිහ තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවෝත් සරියුත් හාමුදුරුවන්ව හඳුන්වන්නේ අර මහා ප්‍රඥාවක් තියෙන පළල් ප්‍රඥාවක් වේගවත් තීක්ෂණ අන්න ඒ වගේ ගුණාංග වලින් නේද ඔව් ඒ කියන්නේ නොයැලෙන ප්‍රඥාවක්. උන්වහන්සේ අඩමසක් පුරාම මේ අනුපිළිවිලින් ධර්ම විදර්ශනා වැඩුව කියලාත් සඳහන් වෙනවා. අඩමසක් පුරාම. ඉතින් අනුපද ධර්ම විදර්ශනාව කියන්නේ අර භාවනා සමාපatti වලට සමවැදිලා ඉන්නකොට ඒ වෙලාවේ ඇතිවෙන මානසික තත්වයෙන්, ඒ කියන්නේ ධර්මතාව. ඒ එකක් නෑර අනුබිලි වලින් පිරික්සලා බලන එක, ඒවයි යථා ස්වභාවය දකින්න එක. හ්ම්. ඒ කියන්නේ නිකම්ම විඳිනව නෙවෙයි ඒක විමසනවා. හරියටම ගැඹුරින් විමර්ශනය කරනවා. එන අපි මුලින් නම් පටන් ගමු. පළවෙනි ධානය. ඔව්. සරියුත් හාමුදුරුවෝ කාමයන්ගෙන් අකුසල ධර්මවලින්ම වෙන් වෙලා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග තියෙන පළවෙනි ධානය උපදවා ගන්නවා. ඔව්, උපදවා ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ? ආ මෙන්න මෙතන තමයි අර විශේෂත්වය තියෙන්නේ. උන්වහන්සේ නිකම්ම මේ ධාන සූවේ ගිලිලා ඉන්නේ නැහැ. ඒ පළවෙනි ධානයට අදාළ වෙන හැම ධර්මතාවයක්ම හැම එකක්ම. ඔව්. ඒ කියන්නේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඔය ප්‍රධාන ඒවා විතරක් නෙමෙයි ඒ මොහොතේම පවතින ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, චිත්තය, ඒවදම ඡන්දය, අදිමෝක්ෂය, විරිය, සිහිය, උපේක්ෂාව, මානසිකාර්ය මේ ඔක්කොම ගොඩාක් දේවල් තියෙනවා. ඔව් මේ හැම එකක්ම අනුපිළිවෙලෙන් අරගෙන විමසනවම්. මේ මොකක්ද මේක කොහොමද ඇති උනේ අන්න ඒ වගේ. ඒ විමසනකොට මොනවද පැහැදිලි වෙන්නේ? පැහැදිලි වෙන්නේ මේ හැම ධර්මයක්ම, ඒ හැම මානසික තත්වයක්ම කොහොමද හටගන්නේ, කොහොමද පවතින්නේ, කොහොමද නැති වෙලා යන්නේ කියලා. ඒක ප්‍රකටවම දකිනවා. ඒ කියන්නේ ඒක නිකම් දැන ගැනීමක් නෙමෙයි අත්දැකීමෙන්ව දකින දෙයක්. අත්දැකීමෙන්මයි. උන්වහන්සේක අවබෝධ වෙනවා මේ ධර්මයන් ස්ථිර පැවැත්මකට සකස් වෙලා නැහැ. මේවා නිකම්ම හටගන්නවා නිරුද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ අර උතුම් පළවෙනි ධානසුවේ අත්විඳීමින් උනත් ඒකට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඒ අවබෝධය නිසාම ඒ ධර්මයන්ට ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. සීමාවකට හසු වෙන්නේ නැහැ. නිදහස් සිතින් ඉන්නේ. ඒ වගේම ඒ මොහොතේම උන්වහන්සේට තව දෙයක් තේරෙනවා මේ தත්ත්වයත් නියම මිදීම නෙවෙයි මීටත් එහා ගිය නිස්සරණයක් තියෙන්න ඕනේ කියලා. ආ ඒක තමයි ඊළඟ පියවරට යන්න පොළඹවන්නේ. හරියටම මේ ක්‍රියාවලියම තමයි අනිත් ධානවලටත් යොදාගන්නේ. එතකොට දෙවෙනි ධානයේට යනකොට එතනදී විතර්ක ਵਿਚාර නැති එනවනේ. ඔව් විතර්ක ਵਿਚාර සංසිඳිලා සමාධිය නිසාම හටගන්න ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි තියෙන දෙවෙනි ධානයට එනවා. එතනදිත් අර විදිහටම ඒ විදිහටම ඒ ධානයට අදාළ ධර්මතා ටික ඒ කියන්නේ සමාධියෙන් හටගත්තු ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, ඒ එක්කම එන ස්පර්ශ වේදනා, සංඥා ආදී ඔක්කොම අරගෙන අනුපිළිවෙලින් විමසනවා, හටගන්නවා, පවතිනවා, නැති වෙනවා, අනිත්‍යයි. නොඇලී ඉන්නවා. ඔව්. නොඇලී ඉන්නවා. මීටට එහා යමක් තියනවා කියලා දකිනවා. ඊළඟට තුන්වැනි ධානය. එතනදී ප්‍රීතියත් නැති වෙනව නේද? ඔව්. ප්‍රීතියට නොඇලී ඉන්න නිසා ඒකත් සංසිඳිලා යනවා. එතකොට උපේක්ෂාවත් එක්කෙන සුඛයක් සහ ඒකාග්‍රතාවයක් තියෙන තෙමෙනි ධානයටපත් වෙනවා. ක්‍රමය ඒකමයි. ඒ ධානයට අදාළ ධර්ම මොනවද? සුඛය, ඒකාග්‍රතාවය, උපේක්ෂාව, ඒකම තියෙන ස්පර්ශ වේදනා, සංඥා ආදිය අනුපිළිවෙලින් විමසනවා. අනිත්‍ය බව දකිනවා. නොයලෙනවා, නිස්සරණේ තියෙන බව දකිනවා. හතරවෙනි ධානයේට එනකොට සුඛයත් දුකත් දෙකම නැති වෙනවා. හරියටම අර උපේක්ෂාව සහගත සුඛයත් නැති වෙලා කලින් තිබුණ දුකත් නැති වෙලා අදුක්කම සුඛ තත්ත්වයක්. ඒ කියන්නේ උපේක්ෂාව නිසාම පිරිසිදු වුණ සිහිය තියෙන හතරවෙනි ධානය. එතන තියෙන ධර්මතා මොනවද? උපේක්ෂාව, සතිපරිශුද්ධිය, ඒකාග්‍රතාවය. ඔව්. අදුක්කම සුඛ වේදනාව, උපේක්ෂාව, සතියේ පිරිසිදු බව, චිත්ත ඒකාග්‍රතාවය ඒ එකම යන අනිත් ධර්මතා. ඔක්කොම ටික අරගෙන අර විදිහටම අර විදිහටම අනුපිළිවෙලින් විමසනවා. හට ගැනීම පැවතීම නැතිවීම දකිනවා නොඇලී ඉන්නවා තව එහාට යා යුතුයි කියලා දකිනවා මේ රූපාවචර ධාන හතරම පහු කරලා ඊළඟට යන්නේ අරූපාවචර තලවලට නේද? ඔව්. රූප සංඥා සම්පූර්ණයෙන්ම ඉක්මවල යනවා. පළවෙනි අරූප ධානය ආකාසානං සායතනෙ ඒ කියන්නේ අනන්ත ආකාශය. ඔව්. හැම රූප සංඥාවක්ම අයින් කරලා ආකාශය අනන්තයි කියලා මනස යොමු කරලා ඒ සමාපත්තිය උපදවා ගන්නවා. එතනදි විමසන්න තියෙන්නේ මොනවද? ආකාශ සංඥාව. ආකාසානංචායතන සංඥාව ඒකම තියෙන චිත්ත ඒකාග්‍රතාවය ඒහා සම්බන්ධ ස්පර්ශ වේදනා චේතනා ආදී සියලු ධර්ම ඒ ඩිකත් අර අනුපති විදියටම එකිනෙක අරගෙන හට ගැනීම නැතිවීම දකිනවා ඔව් නොයලෙනවා තව එහාට ආයුතු බව දකිනවා ඊළඟට විඥානංචායතනේ අනන්ත විඥාණය අර අනන්ත ආකාශයත් ඉක්මවලා විඥාණය අනන්තයි කියලා මෙනෙහි කරලා ඒ සමාපත්තියට එනවා එතනදීත් ආදාළ ධර්ම විඥානං චායතන සංඥාව ඒකාග්‍රතාවය අනිත් ධර්මතා ඔක්කොම අරගෙන අනුපිළිවෙලින් විමසනවා අනිත්‍ය බව දකිනවා නොඇලෙනවා ඒකට පහු කරලා යනවා ඔව් ඊළඟට ආකින්චඤ්ඤායතනිය කිසිවක් නැති බව ඔව් අනන්ත විඥානයත් ඉක්මවලා කිසිම දෙයක් නැහැ කියන තැනට මනස යොමු කරලා ඉන්නවා එතනදීත් ආකින්චඤ්ඤායතන සංඥාව, ඒකාග්‍රතාවය සහ අනිකුත් ධර්මතා ටික අර විදිහටම විමසලා අනිත්‍ය බව දැකලා නොඇලී තව එහාට යයිති කියලා දකින්නවා. හරිම සියුම් තල මේව නේද? ඊටාම සියුම්. අවසාන අරූප සමාපත්තිය. නේව සංඥානා සංඥායතනය. සංඥාව ඇතිත් නැතිත් නැති ගන්නට යන තැන. ඔව්. අර කිසිත් නැති බවත් ඉක්මවලා සංඥාව තියනාද නැද්ද කියන්න බැරි තරම් සියුම්ම සියුම් මානසික තත්ත්වයකටපත් වෙනවා. එතනදිත් අර නේව සංඥානා සංඥානා සහගත ධර්වතා තිට ඒවත් අනුපිළිවෙලින් විමසනවා. ඔව්. ඒවත් විමසනවා. ඒවායේ හට ගැනීම නැතිවීම දකිනවා. නොඇලී ඉන්නවා. තව එහාට යා යුතුයි කියලා දකිනවා. එතකොට මේ මේ සියලුම ධාන අරූප සමාපatti පහු කරලා අවසාන විමුක්තියට එන්නේ කොහොමද? අන්න ඒ නේව සංඥාන සංඥායතනයත් ඉක්මවා යවෝ. ඊට පස්සේ උන්වහන්සේපත් වෙන්නේ සංඥා වේදිත නිරෝධ කියන සමාපත්තියට. සංඥා වේදිත නිරෝධය. ඔව්. එතනදී සිතේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම සංඥාව සහ වේදනාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. කිසිම චිත්ත ක්‍රියාකාරීත්වයක් නැහැ. හ්ම්. නිරෝධයක්. ඔව්. ඊට පස්සේ උන්වහන්සේ ඒ සමාපත්තියෙන් සිහියෙන් නැගිටිනවා. නැගිටලා තමම් අත්විඳපු දැන් නිරුද්ධ වෙලා ගිය අතීතයට එකතු වෙච්ච අර පළවෙනි ධානයේ ඉඳන් නව සංඥානා සංඥායතනයේ දක්වා තිබුණු සියලුම ධර්මතා ගැන ආයත් නොනින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච දේවල් ගැන. ඔව්. මේ ඔක්කොම වෙනස් වෙලා ගියා නිරුද්ධ වුණා කියලා මේ ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ප්‍රඥාවෙන් දකිනවා. එතකොට තමයි ආශ්‍රවක්ෂය වෙන්නේ. ඔව්. ඒ ප්‍රඥාවෙන් දකිද්දිම සියලු කෙලෙස් ඒ කියන්නේ ආශ්‍රව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ආශ්‍රව ක්ෂය වෙනවා එතකොට උන්වහන්සේට අවබෝධ වෙනු වෙනවා මෙතනින් එහාට තව නිස්සරණයක් තව මිදීමක් නැහැ මම නිවන් දැක්කා තව දුරටත් කලියුතු දෙයක් නැහැ මේ තමයි පූර්ණ විමුක්තිය කියලා ඇත්තරම විස්මිත ගමනක් බුදුරජාණන් වහන්සේ මේ වගේ මහා ප්‍රඥාවක් තියෙන ශ්‍රාවකයෙක් ගැන උන්වහන්සේව වර්ණනා කළේ කොහොමද බුදුහාමුදුරෝ දේශනා කළා සැරියුත්තරුන් ආර්ය සීලය ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය කියන මේ උතුම් ගුණාංගවල, ඒ කියන්නේ සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය, විමුක්ති ස්කන්ධය කියන හතරේම සම්පූර්ණ වශීභාවයට, ඒ කියන්නේ මනාකොට පාලනය කරන්න පුළුවන් තත්වෙට, පාරමී භාවයට, ඒ කියන්නේ කෙලපෙමිනි තත්වයටපත් උනා කියලා වශීභාවය සහ පාරමී භාවය. ඒ වගේම උන්වහන්සේව හැඳින්වුවේ හරි ලස්සන විදියකට කිව්වා මේ තමයි මගේ ධර්මයම උපන් පුතා. ධර්මයෙන්ම නිර්මාණය වුණු කෙනෙක්. ධර්මයම දායාද කරගත්ත කෙනෙක්. ආමිස දායාදයක් නෙවෙයි ධර්ම දායාදය කියලා. ඒ වගේම දේශනා කළ තථාගතයන් වහන්සේ පවත්වපු අනුත්තර ධර්ම චක්‍රය. ඒ උතුම් ධර්මය. ඒ විදිහටම මනවින් අනුව පවත්වන්නෙක් තමයි සරියුත් කියන්නේ කියලා. ඒ කියන්නේ බුදු කෙනෙක් වගේමයි කියනක නේද? ඔව්. ධර්මය අනුව පවත්වන කෙනෙක් හැටියට. එහෙමනම් මේ අනුපද සූත්‍ර විස්තරයෙන් අපිට පැහැදිලිවම පේනවා සැරියුත් මහරහතන් වහන්සේගේ භාවනා ක්‍රමය කොයිතරම් ගැඹුරුද කොයිතරම් ක්‍රමානුකූලද පියවරෙන් පියවර යන එකක්ද කියලා. ඔව් ඒක හරීම පැහැදිලි. ඒ වගේම ඒ තුලින් උන්වහන්සේ පූර්ණ විමුක්තියට පත්තුණු හැටිත් ඊ වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු අති උතුම් ප්‍රශංසාවත් අපිට ඉගෙන ගන්න ලැබුණා. ඇත්තෙන්ම. ඉතින් මේ සාකච්ඡාව අවසානයේ අපිට හිතන්න යමක් ඉතිරි වෙනවා වගේ. ඔව් මටත් හිතන දෙයක් තමයි මේ අනුපද විදර්ශනා ක්‍රමය. ඒ කියන්නේ තමන්ගෙම හිතේ ඇතිවෙන නැතිවෙන හරිම සියුම් මානසික තත්ත්වයන් පවා අනුපිළිවෙලින් මොහොතින් මොහත අර ඇලෙන්නේ නැතුව නිරීක්ෂණය කරන එක. මේ ක්‍රමය අපි විධිමත් භාවනාවක් කරන වෙලාවට විතරක් නෙවෙයි අපේ එදිනෙදා ජීවිතේදීත් කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. ආ ඒක හොඳ කාරණයක්. ඔව් අපේ හිතේ ඇතිවෙන සිතුවිලි හැඟීම් දිහා ටිකක් මේ විදිහට නොඇලී බලන්න පුරුදු වුණොත් සමහර වෙලාවට අපිට පුළුවන් වෙයි සිතේ පැහැදිලි බවක් ඇති කරගන්න. අනවශ්‍ය දෙයට ඇලෙන එක, ගැටෙන එක අඩු කරගන්න. ඒ ගැන කල්පනා කරලා බලන වටිනවා ඇත්තටම. ඔව්, ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු වෙනවා.